පලුජ්ජති තස්සසා වේදනා පලුජ්ජති සෝ තතෝ නිදාන ඒක මුල් කරගෙන මොකද වෙන්නේ මහා ව්‍යසනයකටපත් වෙනවා දැන් මේ උදාහරණයෙන් පැහැදිලි වෙන එකක් තමයි දැන් මේ වේදනා පලුජ්ජති කියනකොට මේ මේ අනිත්‍යක් අනිත්‍ය කියන්නේ බුදුරණවහන්සේගේ දර්ශනය ඉස්මතු කර අනිමි ලෝකේ දී පැහැදිලි කරලා පෙන්නන සංසාර සැඩපහරට බැහැගත්ත කෙනා සංසාර සැඩපහරේ ගහගෙන යන කෙනා. එයාගේ රැකවරණය පිණිස යම් දෙයක් ප්‍රකට කරගන්නවා. ඒ ප්‍රකට කරගන්නවා ඒක ඒක අල්ල ගන්නවා. හැබැයි ගැලවෙනවා. ගැලවුණා කියලා නිකන් ඉන්නේ ආයල්ල ගන්නවා. ආය ගැලවෙනවා. ආයල්ල ගන්නවා. එකකින් හරි බේරේවිද කියලා ගල්ල ගන්නවා. කොහෙන් ගියත් ගැලවෙනවා. ව්‍යසනයකටමයිපත් වෙන්නේ. ඔය වගේ පංචීපාස්කන්ධයේ තමා කියලා දැකීම දැන් හොඳට මේ උදාහරණ ගැන හිතලා බලන්න. දැන් අපි හිතනවා ෂෝක් මං දැන් අපට අපට හම්බ වෙන්නේ පංචීපාස්කන්ධය තේරෙනකොට ආ බීන් විශේෂණයක් වුණා විශේෂණයක් කියලා නෙමෙයි අපට විදීමක් විදි විදි යනවා බුදි බුලක් වගේ තේරෙනකොට තමා කියන කාරණාව එක්ක අපට ඇති වෙනව මොකද්ද තමා කියන කාරණාව එක්ක ෂෝක් බීන් මේකනේ වේදනාව කියන්නේ හොබී හඳුනා ගැනීම මේකනේ දැන ගැනීම කියන්නේ කියලා මට තියෙනවා මොකද්ද ඒක දැනගත් දැන් එතරම් සිදුවෙන එක දැනගන්න එක මෙන්න මේකේ කර අමුතු සතුටක් අර භාග්‍යතුන් වහන්සේ ආසිසෝපම සූත්‍රය පෙන්වා දෙන පංචපාස්කන්ධය කියලා හොරු ටිකක් පස්සේ පන්නනකොට බයකින් දුවනවනේ. අපට නන්නේ ලස්සනට ඒකත් එක්ක පුදුම ප්‍රීතියක්. ෂෝක් එක. ඒ ව්‍යසනයකට නෑ ව්‍යසනයක් නෑ. අපි ව්‍යසනයක් කියලා ඒක අපට අදාළ නෑ. අපි හැම වෙලෙම මේකත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ දැන් අපට සිදුවෙන්නේ මොකද්ද? දැන් බුදුරන් වහන්සේ පෙන්වා දුන්න ක්‍රමයට පංච උපාදානස්කන්ධය කියන කාරණාව වැටහෙනකොට ඊතර වීමක් කියන කාරණාව ප්‍රකට වීම සහ තමා වැරදි කියලා ඉස්මත් වෙලා අයින් වෙනවා. එතකොට ආයේ තමාට දෙයක් ලැබෙන එකක් වෙන්නේ නැහෙනේ. ඕකනේ බුදුරණවහන්සේගේ ධර්මයෙන් සිද්ධ වෙන්නේ. දැන් අපට ඒවා ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? ආ ඒව ලස්සනට තේරෙනවා. ආ මෙහෙම තේරෙනකොට ඊතර වෙනවලු. ආ මෙහෙම තේරෙනකොට හක්කා දිට්ඨිය දුර වෙනවලු. කොහේ දුර වෙන්නේද? අපට ශෝකයකට තේරෙනවා. මොකද්ද මේ සම්මාර්සනේ? නිට්යයි කියලා සම්මාර්සනයක් කරනවා. ආත්මයි කියලා සම්මාර්සනයක් කරනවා. නීත්‍ය සම්මාසනය එනකොට නේතං ටානං විජ්ජති කියලා බුදුරණවහන්සේ අනිච්ච සූත්‍රය පැහැදිලි කරනවා අනුලෝම කන්තියට බැහැ ගැනීම සිදුවෙන්නේ නැහැ කවදාවත්. ඔහුට සෝතාපන්න වෙන්න බෑ කවදාවත් කියලා නිත්‍ය සම්මර්ෂණේ. සම්මර්ෂණය ඒ කියන්නේ හිතීම නෙමෙයි දැකීමත් නෙමෙයි සංඥාවක් නෙමෙයි නිත්‍ය සම්මර්ෂණය. අයි යමක් කියලා මට හම්බ වෙන විදිහේ සම්මර්ෂණයක්. Tamanට තහවුරු වෙන විදිහේ සම්මර්ෂණයක්. රැකවරණය කියන විදිහේ සම්මර්ෂණයක්. නිවැරදි කියන විදිහේ සම්මර්ෂණයක්. බහුවයයි කියන විදිහේ සම්මර්ෂණයක්. ලැබෙනවා කියන දේ සම්මර්සණයක්. ඒකට කියන නිත්‍ය සම්මර්සණය. ඇයි එකට ආරෝඩේ දීලා ඉවරයි. නිත්‍යයි කියලා. අනිත්‍ය කියන සම්මර්සණය යෙදෙනකොට යමක් හම්බ වෙන්නේ නැති විදිහේ සම්මර්සණයක්. ලැබෙන්නේ නැති විදිහේ සම්මර්සණයක්. ප්‍රකට වෙන්නේ නැති විදිහේ සම්මර්සණයක්. මෙන්න මේ විදිහේ සම්මර්සණයක් කරනකොට ඒ සම්මර්සණයම අනිත්‍ය. යන්න එතකොට ධම්මනිඥානක්කාන්තියට බැහැ ගන්න. ඒ සම්මර්සණියට නෙමෙයි යමු වෙන්නේ Tamanට ලැබෙන විදිහට සම්මාසිතින් අර පංච උපාදානස්කන්ධයන්ට මොකද වෙන්නේ? ඒවා ෂෝක් කියලා අල්ලගන්න ඉන්නවා. හැබැයි ඒවා වේදනාව දීබුලක් වගේනේ. සංඥා මිරිගුවක් වගේනේ. දැන් අර ගංගාවේ ගහගෙන යන එක්කෙනා දන්නේ නැද්ද ගැලවෙනවා කියලා තනකොළ ටික දන්නවනි ආයල්ලන්නේ නැද්ද? ආයල්ලනවා. ආයෙව ගහගෙනනකොට ගැලෙනවා කියලා දන්නේ නැද්ද? දන්නවනි ආයල්ලන්නේ නැද්ද? අලන ඇයි ගහගෙන යෑම කියන කාරණාව නිසා. මොකද ගහගෙන යෑම කියන කාරණාව නිසා අල්ලනවා. ගහගෙන යෑම කියන කාරණාව නැත්තම් ගැලුණාම අල්ලන්නේ නැහැ. ආයෙත් අල්ලන්න බෑනේ ඉතින්. මොකද ඇල්ලුවට වැඩක් නැහැ නේ ගැලවෙනවනේ. නමුත් ගහගෙන යෑම කියන තැනදී අලනවා. අපිත් මොකද තියෙන්නේ? සංසාරේ ගහගෙන යෑම කියන කාරණාව නිසා ඕම් මේ වේදනාව මේක දිඹුලක් වගේ මෙන්න මේ සංඥාව මිරිගුවක් වගේ කියලා අන්න සංසාරේ ගහගෙන යෑම කියන කාරණාවෙන් වලකින්න අන්න ඒක අල්ලගන්නවා දැනගන්නවා ආයොන්න වෙන ගහක් නේ අල්ලගත්තේ වෙන වෙලක් නේ අන්න දැනගත්තා දැන් ආයෙ ඒක අල්ලගත්තා ඔන්න ඊළඟට ආ මේකනේ මේ රුප්පණය මේකට ඇලෙන්න හොඳ නෑනේ කියලා මොකද වෙන්නේ? අන්න ඒක අතහරිනවා කියලා දැනගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන ගැනීමට අල්ලගත්තා. ඇයි සංසාරේ ගහගෙන යනවා. ඒක නැති වෙලා නෑනේ. ඒ නිසා අල්ලගන්නවා. අන්න අර වතුරේ ගහගෙන යන නිසා අරක වෙන එකක් ගැලේදී අනික අල්ල ගන්නවා අනික එකක් ගැලේදී අනික අල්ල ගන්නවා ගැලේනවා කියලා දැනගත්තට අල්ල ගන්න තු ඉන්න බෑ මෙන්න මේ වගේ තමයි වෙන්නේ. ආ මෙතන අනාත්මයි මෙතන මම කියලා දෙයක් නැහැ. දැන් අර චන්න ස්වාමීන් වහන්සේ අපි කතා කරේ චන්න ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දන්නවා. අනිත්‍යයි අනාත්මයි කියලා දන්නවා. සබ්බේ සංඛාර අනිත්‍ය සබ්බේ ධම්ම අනාත්තා කියලා දන්නවා. එච්චරට මේ ලෝකයේ පිළිබඳව මේ ලෝකේ හම්බෙච්ච දේ පිළිබඳව දන්නවා. ඒ විදිහට දැනගත්තා දන්නවා කියන එක දැනගත්තා කියන එක නේද? දැනගත්තා කියන්නේ විඥානීය නේද? අන්න විඥානය කියන කාරණා අනිත් වෙන එකක් අල්ලගෙන දැන් මේ චන්න ස්වාමීන් කියනවනේ අනේ මට ඒත් මේ ධර්මයට යමු වෙන්නේ මට කවුද මේකට ධර්ම දේශනා කරන්නේ? පංචපාස්කන්ධම අනිත්‍යයි අනාත්මයි. හැබැයි දැනගෙනද නැද්ද? දැනගෙන විඥානය කියන්නේ දැන ගැනීමට දැනගත්තා. දැන ගැනීම නිට්ටයද? ඒක නිට්ටයයි. ඒ මොන දැන ගැනීමද? Taman දැනගත්ත කියන එක අනිත්‍යයි කියලා ගත්තා. නමුත් දැන ගැනීමක් හම්බුණා ඒක Taman දැනගත්ත කියලා හම්බෙලන්නේ. ආයෙත් අර සැඩපහරින් ගහගෙන යද්දී අල්ලගෙන තව හික. මෙන්න මේ විදිහට කොහෙන් ගියත් මොන ඒ කෝණිය මොකද්ද? ඒක අසුතවා ධර්මය අහපු නැති එකට වචනේ මෙච්චරයි. ධර්මය අහපු නැති කෝණේ අසුතවා පුතුජනෝ ඒ වගේම ඒ කෝණය මොකද්ද ධර්මය අහපු නැති කෝණය ඒ වගේම නිත්‍ය සම්මර්ෂණය අනිත්‍ය සම්මර්ෂණය නෙමෙයි නිත්‍ය සම්මර්ෂණය මොකද්ද හැඟීම ඇතුළත ඇතුළත හැඟීමම තියෙන්නේ මට හොඳට මේක තේරෙන්න ඕනේ මට හොඳට මේකේ අර්ථය ලැබෙන්න ඕනේ මට කොහොම හරි හොඳ දෙයක් ලැබෙන්න ඕනේ ඒ ඇතුළතම හැඟීමක් තියෙනවා මොකද්ද? නিত্য සම්වර්ෂණයක් කියන එක. ඇතුළෙන්ම හැඟීමක් තියෙනවා. ඒ හැඟීමෙන්ම තමයි ධර්මය කියලා ඇහෙන දෙයක් අහන්නේ. හැබැයි ඇහෙන්නේ නැහැ. ඇයි ධම්මනිච්ඡානක්ඛන්තියට බැහැ ගැනීම සිදු වෙන්නේ නැහැ. නිත්‍ය සම්වර්ෂණය නිසා. ඒකෙන් තොරව ඒ ඒක හිතනව නෙමෙයි ඈ හැඟීම. ඒ හැඟීමෙන් තොරව අහන තැනදි තමයි බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යසනීයටමයි යන්නේ. තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති